ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සත්‍යයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දිනාම මේ මොහොතේදී සූදානම්ව සිටින්නේ. කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් සහ ධර්මයේ පිළිබඳව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමයි අප සිදු කරනු ලබන්නේ. ඒ අනුව අපිට අද දවසේදී යොමු තිබෙන ප්‍රශ්න ගැටළු පිළිබඳව අපිට අවධානයක් යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් අප වෙත යොමු කරන්නටත් පුළුවන්කම තිබෙනවා. අද දවසේදී ඇතිවෙලා ඒ යොමු වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව අපේ අවධානය යොමු කළොත් අපිට හඳුනා ගන්නට පුළුවන් දසපාරමී අතරින් පහක් පමණ චෛතසික ලෙස පේනවා. ඉතිරි පරමාර්ථ ධර්මවල හඳුනාගන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඉතින් පරමාර්ථ ධර්ම විදිහට අපි දස පාරමිතා කිව්වහම පාරමිතා පරමාර්ථ ධර්ම වෙන්නේ නැහැ. පාරමිතා කියලා කියන්නේ තමන්ගේ හිත පුරුදු කරන එක ක්‍රමයක්. හැබැයි අපිට ඒ ඒ පාරමිතාවන් අදාළ කරගත්තාම තමන්ගේ සිතේ ඇතිවෙන ඒ වැඩෙන චෛතසික ධර්මයන් වෙනම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ප්‍රශ්නය යොමු කිරීමේදීම ඒ පිළිබඳව දක්වලා තියෙනවා. දානය කියලා කියනකොට අලෝභ චෛතසිකය ඒ වගේම සීලය කියනකොට ඒ කුසල සිත්වල උපදින කුසල සීලයනේ. එතකොට ඒ සීලය රකින්නකොට කායික වාචසික සංවරය කායික වාචසික සංවරය ඉපදීම සඳහා විරති චෛතසිකයන්ගේ බලපෑම තමයි තියෙන්නේ. ඉතින් ඒක පිළිබඳව ප්‍රශ්න යොමු කිරීමේදීම දක්වලක් තියෙනවා. ඒ නිසා නිවැරදි කියවීම. එතකොට ඒ විරති චෛතසික කියනකොට අපි දකිනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනකොට අර අකුසලයන්ගෙන් වෙන්වීම වශයෙන් හිතේ උපදින උත්සාහවත් වීම තමයි අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒකට එතනදී විරති ධර්ම හැටියට ඒවා විරති චෛතසික හැටියට ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් සීලය සම්පූර්ණ කරගන්නකොට සීලය සම්බන්ධව තමන්ගේ සිත දියුණු කිරීම තුළදී ඊළඟට නෙක්ඛම්මය කියන දේ පිළිබඳව අපි බලනකොට නෙක්ඛම්මය කියන දේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒකාග්‍රතාවය කියන දේ කාමයෙන් නික්මීම හැටියට කාමයෙන් නෙක්ඛම්ම ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන ප්‍රථම ධානයේ ඒ ප්‍රථම ධානයේ පිළිබඳව අපි දැකීමේදී අපිට ඒ කාමයෙන් නික්මීම කියන දේ හැදෙන්නේ ඒකාග්‍රතාවයේ සමාධිය මුල් කරගෙන පංචාංගික ඥාන ලක්ෂණම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් එහි ප්‍රධානත්වය ගන්න සමාධිය නිසා ඒ සම්මා සමාධියනේ සමාධිය කියන්නේ ඒකාග්‍රතාවය. ඒ නිසා ඒ ඒකාග්‍රතාවය කියන කරුණ තමයි අපිට එතනදි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ප්‍රඥාව කියන එක චෛතසික ධර්මයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම වීරය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන් කන්ති කියනකොට ඉවසීම කියන එක කරුණා මුදිතාදී ඒ ලක්ෂණයන්ගෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඒක නිවැරදි. එතකොට ඒ යම් කිසි ආකාරයකින් සිතේ තියෙන යදහස් ඉවසීම, తත්‍ර මජ්ජත්තතාදී ඒ ලක්ෂණයන්ගෙන් අපිට එය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සිතේ ඇති වෙන මධ්‍යස්ථ ස්වභාවය කියන මේ ගති ස්වභාවයන්ගෙන් ඉතින් ඒ ධර්ම හැටියට ගත්තාම කරුණාව මුදිතාව ආදී දේ අපමණ චෛතසික හැටියට ඇති වෙන දේවල් ගැන අපි බලනකොට මෛත්‍රිය අපමණ ධර්ම අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සත්‍ය කියනකොට මිච්ඡා වචනයෙන් වෙන්වීම මිච්ඡා වචනයෙන් වෙන්වීම කියන එක අර විරති චෛතසිකයක්ම තමයි. එතකොට ඒක සත්‍ය කියන තැන්වලදී ඒ වගේම අදිෂ්ඨාන කියනකොට අදිෂ්ඨානය කියන්නේ චෛතසික වීරය කියන එක. ඉතින් ඒ නිසා ඒක වීරය කියන ධර්මයටම අදාළ දෙයක් හැටියටයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ විදිහටම මෛත්‍රිය මෛත්‍රිය තුලත් උපේක්ඛාව උපේක්ෂාව තුලත් හඳුනා ගන්නට පුළුවන්. කන්ති කියන කොටත් එතන මෛත්‍රිය එතනටත් අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. උපේක්ඛා කියනකොට එතන උපේක්ඛා කියන ධර්මයේමත් අපිට වේදනාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උපේක්ඛා වේදනාව බෙදා දක්වනවානේ විපාක උපේක්ඛාව, ජහන උපේක්ඛාදී වශයෙන් ඇති කරගන්න ඒ උපේක්ෂාව, විපස්සනා උපේක්ෂාව මේ ආදී ලෙස කතා කරන උපේක්ෂාව. ඒකට එතනදී උපේක්ෂාව වශයෙන් අපි හිත වඩනකොට ඒ හැම පැත්තකම උපේක්ෂාව දියුණු කරනවා. බෝධිසත්වයන් වහන්සේ නමක්. ඉතින් ඒ උපේක්ෂාව නිසා උපේක්ඛා හැටියටම අපිට සලකන්නට පුළුවන්කම තියෙනවා తත්‍රමජ්‍යත්තාවයත් ඒකට හේතු වෙනවා. ඉතින් එහෙත්ත් අපි తත්‍රමජ්‍යත්තාවේ කතා කළා. මේකෙන් කියන්නේ අනිත් චෛතසික ධර්ම උදව් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ප්‍රධාන කරලා අපිට මේ දක්වලා තියෙන විදිහටම ඒ ඒ චෛතසික ධර්ම පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ සංකල්ප පිළිබඳව එලෙසට හඳුනා ගන්නට පුළුවන් පාරමිතා කියලා කියන දේ අපිට පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙන්න මේ ධර්මයේ පමණයි මේ චෛතසිකයේ පමණයි මේක කියලා ධර්ම හැටියට දක්වන්න පුළුවන් කමක් නැහැ. පාරමිතාවක් කියලා කියන්නේ හරියට මේ ධර්ම සමූහයකින් ඇති කරන එක යාන්ත්‍රණයක්. ඒ කියන්නේ සිත ඒ යම් ධර්ම සමූහයක් එකම විදිහට කුසලයේ තුල නැවත නැවත නැවත නැවත භාවිත වීමකට ඉඩ සලසනවා නම් ඒ නැවත නැවත භාවිත වීමකට ඉඩ සලසන්නේ මෙන්න මේ කතා කරන සංකල්ප ටිකත් එක්ක. ඒ කියන්නේ මේ චෛතසික ධර්මයන්ගේ නියෝජනයත් එක්ක. ඒකට එහි ප්‍රධානස්ත්වය ගන්න චෛතසික පිළිබඳව යම් හඳුනා ගැනීමක් අපිට මෙලෙසට සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒවලට අනිත් චෛතසික ධර්ම උදව් කෙරෙන්නේ නැතුව නෙමෙයි. අනිත් චෛතසික ධර්ම ඒවලට නිසි ලෙසම ප්‍රත්‍යවීම උදව් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම ඊළඟට යොමු වෙලා තියෙන ප්‍රශ්නය දිහා බැලුවහම ద్వාරාවජ්ජන අහේතුක සිත් 18 තුල පමණක් මේ ద్వාරාවජ්ජන අහේතුක සිත් වල 18 තුල පමණක් යෙදෙනවා මනෝද්වාර මනෝද්වාරාවජ්ජනය කාමාවචර සෝබන රූපාවචර අරූපාවචර සිත් වල නොයෙදෙන්නේ කුමන හේතුවක් නිසාද කියන ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ద్వාරාවජ්ජන සිත කියලා කියන්නේ ආවජ්ජන කිරිය සිතක්. ආවර්ජන ක්‍රියාසිතක් තමයි ద్వාරාවජ්ජන කියලා කියන්නේ. මනෝද්වාරාවජ්ජන කියන මේ සිත මනෝද්වාරය ආවර්ජනා කරන ක්‍රියාසිතක් විදිහටයි යෙදෙන්නේ. ඒක කිසිම විදියකින් කාමසෝබන සිතක් බවට පත් වෙන්නේ නැහැ. වීතිවල ద్వාරාවජ්ජනය යෙදෙනවා. මනෝද්වාරාවජ්ජනය ඒ වගේම මේ ඒ ඒ අදාළ පංචද්වාරාවජ්ජන ආදී වශයෙන් උපදින සිත් ద్వාරාවජ්ජනය කියලා කියන්නේ. ඉතින් රූපාවචර වශයෙන් හෝ අරූපාවචර වශයෙන් හෝ ඒ දේවල් සිත් උපදවනකොටත් ඒ ద్వාරාවජන සිත නොයෙදෙන්නේ නෙවෙයි. ඒ ద్వාරාවජන සිත ඒ වීතියෙහි යෙදෙනවා. ඒ වීතියෙහි යෙදෙනවා. ඒක තමයි අපි හඳුනා ගන්නට ඕනේ දේ බවටපත් වෙන්නේ. එතකොට අපිට ආවර්ජන ක්‍රියා කියලා කියනකොට මේ ආවර්ජන ක්‍රියාවයි ద్వාරාවර්ජනයයි කියන්නේ අපිට අවස්ථා දෙකක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් හිත භවාංගගත චිත්තසංතතියක් විදිහට තියෙනකොට මේ භවාංගයෙන් සිත මිදිලා යම් ద్వාරයකට සිත යොමු වීම තමයි ద్వාරවජන කියලා කියන්නේ. ඒක හුදු ක්‍රියා ක්‍රියා මාත්‍රයක් පමණයි. භවාංගගතෝ තියෙන හිත භවාංගගත භවෙන් මිදිලා ద్వාරයක් කරා සිත යොමු වීම. ඒක ద్వාරවජනේ. ඒ ద్వාරවජනය නෙමෙයි අර ආවජන කිරිය කියන එකෙන් කියන්නේ. ඊළඟ අවස්ථාව ආවජන කිරිය. ආවර්ජන කිරීම කියන්නේ ධාරාවර්ජනය කරනවා කියන එක නෙමෙයි. ඒක අර මේ ඒ චිත්ත වීතිය තුල ඉපදුනාට පස්සේ ක්‍රියාත්මක වෙන දෙයක්. මනෝද්වාරික වීතියක වුණත් ආවර්ජන ක්‍රියාවක් තියෙනවා. ධාරාවර්ජනය වෙනම උපදිනවා. ධාරාවර්ජනය උපදින්නේ භවංගයෙන් බිඳිලා සිට ඉපදීම විදිහට ආවර්ජන ක්‍රියාව උපදින්නේ අර ජවන සිත්වලට කලින් රූපාවචර ජවන හෝ අරූපාවචර ජවන හෝ කාම ජවනයන්ට පෙර උපදින්නේ ආවර්ජන ක්‍රියාව. ඒ නිසා ඒ විදිහටයි අපිට ආවර්ජන ක්‍රියා කියන එක පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ මනෝද්වාරික වීතිවල උනත් ద్వාරාවර්ජන සිත භාවිත වෙනවා. එහෙම නැතිනම් ద్వාරය උපදින්නේ නැහැනේ. ద్వාරික වීතියක් උපදින්න පුළුවන් කමක් නැහැ. ద్వාරාවර්ජන සිතක් උපදින්නේ නැතුව. දැන් යම් කිසි ආකාරයක සිතක් උපදිනවා නම් ඒ වීතියට අනිවාර්ය විදිහටම උදව් කරලා තියෙන දෙයක් තමයි ద్వාරාවර්ජන කියන අවස්ථාව. ద్వාරාවජනේ නැත්තම් ద్వාරයක් උපදින්නේ නැහැ. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් හැටියට යෙදিলা තියෙනවා සතර අධිපති ධර්මයන්ගෙන් ඡන්ද චිත්ත විරි වීමංශ මේ වලදී මේ ඡන්ද විරිය වීමංශ වටහා ගන්නට පුළුවන් චෛතසික හැටියට ඒ ඒ අවස්ථාවල යෙදিলা තියෙනවා කියන එක. ඒ වගේම චිත්තාධිපති ලෙස ගන්න විට අධිපති බවට මුල් වෙන පරමාර්ථ ධර්මයේ කුමක්ද කියන එක. සමස්ත චිත්තේම තමයි එතකොට පරමාර්ථය බවට පත් වෙන්නේ. අනෙක් ධර්මවල උදව් උදව්වක් ලැබගෙන එහිදී ඒ සමස්ත සිතෙහි බලවත් බව තමයි චිත්තාධිපති කියන තැනදී සාකච්ඡා කරන්නේ. ඒ වගේම මේ ඒ මාතිකා ආදී පිළිබඳ විමසනකොට මේ ප්‍රශ්නය මේ යමුණා කියලා දක්වලා තියෙනවා. ඉතින් චිත්තාධිපති කියලා කියන්නේ දැන් අර චෛතසික ධර්මයන්ගේ බලවත් වීම මත ඒ කුසල සිත බලවත් වීම. එතකොට ඒ ඒ සිත බලවත්ව යන්නේ සිතම බලවත් කරමින් යන එකට තමයි චිත්තාධිපති කියලා කියන්නේ. දැන් අරක ඒ සිතේ තියෙන චෛතසික ධර්මයක් බලවත් වෙමින් සිත ඒබඳු ආකාරයකට නැංවීම. මේකේ සිත සම්පූර්ණ චෛතසිකයන් සමය සමව පවත්වමින් ඒ සිත බලවත් විදිහට ගොඩනැගීම කියන එකයි චිත්තාධිපති කියන එකේ ප්‍රධාන අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා දඬුවම් කිරීම සම්බන්ධයෙන් බුදුදහමේ එන නිර්ණායකයන් පිළිබඳව දැනගන්න අවශ්‍යයි විශේෂයෙන්ම දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධව බුදුදහමේ එන මතයන් වේ නම් සහ දරුවන් කෙරෙහි දැඩි ආධිපත්‍ය පතුරවන සහ පීඩා දෙන වැඩිහිටියන් සම්බන්ධයෙන් දරුවන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දහමෙහි සඳහන් වේ නම් මේ පිළිබඳව වටහා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඇත්තටම මේ දඬුවම් ලබා දීම ගැන කතා කළොත් එහෙම දඬුවම් ලබා දීම කියන එක ගැන අනුමත කරන්න බෑනේ කිසිම විදිහකින් අත්තානං උපමං කත්තාන හනේය නඝාතේ තමා උපමා කරගෙන අනිත් අයව නසන්න හෝ පීඩා පමනවන්න ඝාතනය කරන්න හොඳ නැහැ කියන තැනින් තමයි කියන්නේ. මේ දඬුවම ගැන අපිට ඊට වඩා කතා කරන්න පුළුවන් කමක් නැතුවමත් නෙමෙයි. දඬුවම කියන එකෙන් අදහස් කරන්නේ අර බොහොම පහර දීලා ඒ වගේ විදිහකට නෙමෙයි. භික්ෂුන්හන්සේ නමකට නම් තව භික්ෂුන්හන්සේ නමකට මේ ගහන්න බෑ. ගහනවා කියලා එහෙම මේ අතින් මෙහෙම පෙන්නලා බය කරන්නත් බෑ. ඉතින් නමුත් අපිට දඬුවම සම්බන්ධයෙන් එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකදීම පහර දීම සම්බන්ධයෙන් අපි කතා කළොත් එහෙම ඒක කිසිම විදිහකින් ධර්මයේ පැත්තෙන් අනුමත කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒකෙන් කියන්නේ දඬුවම අනුමත කරන්නේ කියන එක නෙමෙයි. දඬුවම කියන එක අනුමත කරලා තියෙනවා. වැරදි විදිහට යම් කිසි වැරදි කළාම ඒවලට දඬුවම් ලබා දීම කියන එක බුදුදහම තුළ සාකච්ඡා වෙන සහ ඒක කතා කරන දෙයක්. මොකද සබ්බේත සම්ති දණ්ඩස්ස කියවනේ නේ හැමෝම දඬුවමට බයයි කියලා. ඉතින් ඒ නිසා මේ බය කියන එක අකුසලයක් තමයි. හැබැයි මූලික ශික්ෂණයකදී ඒ සංකල්පය උපයෝගී වෙනවනේ කුසලයේ පැත්තෙන් උනත් ඒ නිසානේ හිරියොත් තප්ප කියලා කියන්නේ. එතකොට මේ බය කියන දේ යම් දණ්ඩනයක් නිසා ඇතිවෙන බයට වඩා එහෙම ඔහුටම ඒ පිළිබඳව තමන් කළ වරද පිළිබඳව යම් කිසි ආකාරයෙන් සලකා බලන්නට ප්‍රත්‍යවලෝකනයක් කරන්නට අවකාශයක් සලසා දෙන ආකාරයේහි දණ්ඩන ක්‍රම පැනවීම අපිට ධර්මයේ පිළිබඳව විනය පිළිබඳව විමසා බලනකොට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම සාමණේර විනය පිළිබඳව අපිට බලනකොට දස දඬුවම් වත් වගේ දේවල් දකින්නට පුළුවන්. සාමණේර භික්ෂුන් වහන්සේ නමකට ශික්ෂාපද 10ක් තියෙනවා ප්‍රධාන ශික්ෂාපද. ඒ ශික්ෂාපද 10න් පළවෙනි පහ පන්සිල් පද පහට වගේම සමානව යන ශික්ෂාපද පහක්. හැබැයි ඊට වඩා බොහොම සූක්ෂම විදිහට සාමණේර භික්ෂුන් වහන්සේ නමකට මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ඒ ශික්ෂාපද පහ පිළිබඳව ඒකෙදී කතා කරනකොට අපි සතුන් මැරීම, ඒ වගේම හොරකම් කිරීමෙන් වැළකීම, නූල්පොටක් තරම දෙයක්වත්, ඒ වගේම බ්‍රහ්මචර්යාවෙන් වැළකීම, බොරු කීමෙන් සහ රාමෙන පාරණය කිරීමෙන් වැළකීම. මේ දේවල් ඛණ්ඩණය වුණොත් උන්වහන්සේට ශික්ෂාව නැතුව යනවා, ආචාර්ය උපද්‍යයයන් අහිමි වෙනවා. ඊට පස්සේ ඒ භික්ෂුව නැවත සීලය තිසරණය නැති වෙලා යනවා, තිසරණය නැති වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ විනය විනය කාරණා. මේ මේ ඔබ තිසරණ මේ සීලය ගත්තා කියන එකේදී ඔබ තිසරණය සමාදන් වුණා කියන එක නෙමෙයි සාමණේර භික්ෂුවගේ විනයමේ විනය වශයෙන් ගත්තාම තියෙන තිසරණයකුයි උන්වහන්සේට වෙනම තියෙන්නේ. අන්න ඒක ඛණ්ඩණය වෙනවා. උන්වහන්සේට චීවරයේ පමණක් ශ්‍රමණ ලිංගයේ පමණක් කිම කෙනෙක් බවට පත් වෙනවා. නැවත ආයතන සංවරය තුළ පිහිටලා තමන්ගේ ගුරුවරයාට ආරෝචනය කරමින් ශික්ෂාපද සමාදන් වෙමින් ආචාරපද්‍යය ග්‍රහණය කරමින් තිසරණයේ පිහිටමින් උන්වහන්සේ නැවත සංවරයටපත් වෙන්නට ඕනේ මුල් පහ ඛණ්ඩණය වීම තුල. ඒ වගේම දඬුවම් වත් ගැන කතා කරනකොට අපිට තව දඬුවම් වත් විදිහට ගත්තාම දඬුවම් වත් 10ක් තියෙනවා. ඒ දඬුවම් වත් 10 දී අපි ගත්තොත් අර දස ශික්ෂා පදයන්ගේ තියෙන ඊළඟ පහ අර අපි කියපු පහ නෙමෙයි විකාල භෝජනේ ඊට පස්සේ නැටුම් ගැයුම් වැයුම් ආදී ඒ දේවල් ඒ වගේම මල් ගඳ විලෝන් නැඟ දැරීම ආදී දේවල් උසසින් මහසන් පරිහරණය ඒ වගේම මිල මුදල් පරිහරණය රණදී පරිහරණය වගේ දේවල් අරගෙන බැලුවාම මේවා දක්වන්නේ පින්නතුනේ දඬුවම්වත් හැටියට. ඒකට දඬනය ගැන අපි කතා කරනකොට මේවා දඬුවම් කියලානේ කියන්නේ. මොනවද දඬුවම්? මේ වැලි දඬුවම් දුන්නා. ඊට පස්සේ සංගරමින් නිරණ දඬුවම්වත් දුන්නා. එන සංඝාරාමයෙන් ඉවත් කළා. ඒකට මේ වගේ දඬුවම්වත් දුන්නා. ඒ දඬුවම්වත් කියලා කියන්නේ යම්කිසි දඬුවමක් නේද ඒක දඬන ක්‍රමයක්. ඒ දඬන ක්‍රමයේදී වැලි දඬුවම් වාගේ දේවල් කායික දඬන. ඒ කියන්නේ දැන් යම් වරදක් කළාම මේ භික්ෂුන් වහන්සේට ඒ සාමණේර කෙනාට අපිට දෙන්න පුළුවන් දඬුවමක් යම් ඒ කරපු වරදට අදාළව මෙන්න මේ දේ කරන්න. ඒ කියන්නේ අපිට දුර ඉඳලා වැලි ගොඩක් අදින් දෙන්න පුළුවන් මෙන්න මේ චෛත්‍යයට මේ වැලි ටික අදින්න ඕන. මේක තමයි ඔබට දඬුවම. සිල් සමාදන් වීමේ අවශ්‍යතාවයක් නැහැ. අර දඬුවම විඳීමෙන් ඒක සම්පූර්ණ. ඔහු ආපහු පිරිසුදු බවට පත් වෙනවා. හැබැයි එයා හිතලා මම මේකට දඬුවමක් විඳිනවා කියලා එයා හිතලා ගිහිල්ලා වැලි මේ මේ සෑහෙන ප්‍රමාණයක් ඇද්දත් දඬුවමින් පිරිසුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා එයාට පනව ගන්න දඬුවමකින් පිරිසුදු වෙන්නේ නැහැ. ගුරුවරයාට ආරෝචනය කිරීම තුළ ගුරුවරයා විසින් ලබා දෙන දඬනයක් තමයි ලබා ගන්න ඕනේ. එහෙනම් මොකක්ද එතනදි වෙලා තියෙන්නේ? එයා ඒක වරදක් හැටියට තේරුම් ගැනීම තියෙනවා. තේරුම් ගැනීම ආරෝචනය කිරීමක් තියෙනවා. ඒ වෙනුවෙන් ගුරුවරයා විසින් පනවන දඬනයක් තියෙනවා. අන්න එතකොට තමයි ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක වැලි දඬුවම් කිව්වට වැලි දඬුවම් නෙමෙයි දිය දඬුවම් දෙන්න පුළුවන්. වතුර ඇදලා පුරවන්න තියනවා නම් ඒ වලට දෙන්න පුළුවන් දඬුවම් දෙන්න පුළුවන්. තව ඔය කරන්න තියෙන ටිකක් ඔය බර වැඩ තියනවා නම් ඒ දේවල් දෙන්න පුළුවන් ටිකක් අමාරු වැඩ තියනවා දෙන්න බැරි කමක් නැහැ දඬුවම් හැටියට දෙන්න පුළුවන්. එතකොට ඒවා දඬුවම්වත් එතකොට යාට ඒ සංගය උදෙසා කරන දෙයක් හැටියට කුසල මානසිකාරයක් තුලම පිහිටමින් ඒ කටයුත්ත ඔහුගේ ජීවිතයට කුසලයක් හැටියටම පාඩමක් හැටියටම සලකා බලමින් ඒක කරන්න පුළුවන්. ආපහු නැවත නැවත මේ දේවල් දකින වාරයක් ගානේ Taman අර අකුසලයේ කරන්න පෙළඹෙන්නේ නැතුව ඒ අකුසලයෙන් වෙන් වෙන්න පවා ඔහුගේ හිත නැඹුරු වෙනවා. මේ වගේ හරි සුන්දර දඬුවමක් තමයි එතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දඬුවම ටිකක් භයානකයි ඒක ටිකක් නසන දඬුවමක්. ඒ කියන්නේ සංගරමින් නිරන දඬුවම්. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට දුස් කියනවා නම් භික්ෂුන් වහන්සේලා අතර ભેද බින්නතා මේ ඇති කරනවා නම් නසන්න උත්සාහවත් වෙනවා නම් ඒ කියන්නේ විහාරයෙන් අයින් කරන්න මේ භික්ෂුන් වහන්සේලා ඒ වගේ කටයුතු වලට උත්සාහවත් වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවල් වලට ඒ ඉන්න කෙනාව අයින් කළා දාන්න පුළුවන්. මේ මේ සේනාසනේ ආයෙන්න එපා. මේ පන්සල ඔබට අයිති නෑ. මේකෙන් බැහැරව යන්න. එකෙන් ඉවත් කරලා එලවලා දාන්න පුළුවන්. ඒකේ තාම භයානක දඬුවමක්. ඒ එයාට තියෙන රැකවරණයම අහිමි කරලා දාන්න. එතකොට ඒකත් එක දඬුවමක්. එතකොට දැන් මෙන්න මේ වගේ දඬන ක්‍රම බුදුදහම තුළ භාවිත වෙලා නැතුව නෙමෙයි භාවිත වෙලා තියෙනවා. හැබැයි ඒවා හරි සුන්දර දඬුවම් අර කායික රිදවීම නෙමෙයි. දරුවෙකුට වුණත් දඬුවම් කිරීම කියන එක කායික දඬුවම් දීම කියන එකට වඩා මානසිකව මේ දඬන පමුණවන්න කියන්නේ මේ බොහොම පීඩාවට පත් කරන්න කියන එක නෙමෙයි. බොහොම ආදරණීය දඬුවම් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක ඒ සංකල්පය දැන් බුදුදහම තුළ වෙනම මෙන්න මේ විදිහේ දරුවන්ට දඬුවම් දෙන්න කියලා එහෙම මේ කියපු තැන් එහෙම කොතනකවත් ඇත්තේ නැහැ. හැබැයි අපිට මේ අනුලෝමව මේ ධර්මයේ ශාසනය තුල පාවිච්චි වෙලා තියෙන සංවරයේ පිහිටන ක්‍රමය අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය සමාජයේ නිවැරදි මාවතකට යොමු කර ගැනීම සඳහා. අන්න ඒක පාවිච්චි කරනකොට අපි කොයි විදිහටද ඒක පාවිච්චි කරන්නේ කියන එක තේරුම් ගැනීම ඔබටම බාර දෙයක්. ඒක බොහොම ශික්ෂණයක් අපිට සාමාන්‍ය සමාජය තුළ ඔබේ දරුවන් එක්ක ඔබ කටයුතු කරනකොට ඔබට ඇති කරන්න පුළුවන් අන්‍යෝන්‍ය අවබෝධය ඒකදී ඊටාම වැදගත්. ඔබට තියෙන ගරුත්වය මව හෝ පියා හැටියට ඊට පස්සේ දරුවන් ඔබට තියෙන ආදරය ඒ දේවල් තමයි ඔබට පාවිච්චි කරන්න පුළුවන් දඬුවම් හැටියට. ඒක ඊටාම ශක්තිමත් දඬුවම් සැපයීමක්. ඔබ කායිකව පීඩා කරලා කරන දඬුවමකට වඩා හොඳ දඬුවමක් ඔබට ලබා දෙන්න පුළුවන්කම තියෙන ඔබ නිවැරදි නිල තෝරගත්තොත්. ඒක හරියට ඔබ ඔබනේ ඔබේ දරුවත් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා දඬුවම ගැන බෞද්ධ සංකල්පය පිළිබඳව අපි කතා කළොත් දඬුවම් නොදී නැහැ දඬුවම් දීලා තියෙනවා. භක්ම දණ්ඩනයක් දඬුවමක් නෙනේ. ඊට පස්සේ පිරිවෙස් මාන දඬුවම්නේ. දැන් උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට යම් සත්‍යම් වැරදි සිද්ධ වුණාම බරපතල වැරදි ඒ ඒ වැරදි වලට උන්වහන්සේලාට දෙන දඬුවම් සමහර වෙලාවට කොච්චර වැඩි හිටිය වුණත් අර උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ කෙලවරේම තමයි ඉන්නේ ඉන්න ඕනේ. අර වැඩි හිටියෙක් හැටියට උන්වහන්සේව ඊට පස්සේ සලකලා අර වන්දනාමාන කිරීම ලබන්න බෑ උන්වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේට මේ සංඝයා එක්ක හැසිරෙනකොට ඉන්න දුර ප්‍රමාණයක් පවා තියෙනවා. ටිකක් ඈතින් ඉන්නේ. ඒ කියන්නේ කොම් කරලා දාලා තියෙන. ඒ කියන්නේ කොම් කළා කියන වචනේ විදිහටම ගන්න එපා. එනේ ඒ ප්‍රකෘති සංඝයාත් එක්ක ඇසුරු වෙන්න මම සුදුසු නෑ කියන අර චින්තනයක් යාගේ මනස තුල ඇති කරනවා. මම මේකෙන් පිරිසිදු වෙන්න ඕනේ, නැගී සිටින්න ඕනේ. එතකොට තමයි යන්න පුළුවන් මට එතෙන්ට. කියන හැඟීම ඇති කරනවා. මානසිකව ඒ දේ සිද්ධ කරලා තියෙනවා. ඒකට ඒ විනය ඇතුලේ ඒ தත්ත්වය ඇති කරලා තියෙනවා. ඒ අනුලෝම විනය තමයි අපිට අනුලෝමව අපිට ගන්න පුළුවන්. ඔබ දරුවෙක් එක්ක කටයුතු කරනකොට ඒක ඇති කරන தත්වයකට ඔබේ වචනයට දරුවාගේ ගරුත්වයක් තියෙන්න ඕනේ. ඔබට බයට වැරදි නොකර ඉන්නවා නම් ඔබ ගහයි බණින් කියන එකෙන් පිනතුනේ ඒ දරුවා අනිවාර්යයෙන්ම ඔබට හොරෙන් ඒ වැරද්ද කරනවා. ඔබට හසු වෙන්නේ නැති වෙන්නේ වැරද්ද කරනවා. හැබැයි ඔබ පිළිබඳව තියෙන ආදරෙන් ගෞරවයෙන් දරුවා ඒ වැරද්ද කරන්නේ නැතුව ඉන්නවා නම් ඒ දරුවා ඔබ හිටියත් නැතත් ඒ වැරද්ද කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ මේ ප්‍රායෝගිකව අපි වික්ෂණාංශයට අනුශාසනා කරනකොට මගේ ජීවිතය තුළ මම ලැබපු අත්දැකීම් බොහෝමයක් තියෙනවා සම්බන්ධව. ඒ කියන්නේ ගුරුවරයෙක් හැටියට මට සමහර අවස්ථාවල ස්වාමින්වහන්සේලාව හික්මවන්න උත්සාහවත් වෙන කෙනෙක් හැටියට සතුට හිතුන අවස්ථා තියෙනවා. මම එක අවස්ථාවක් කිව්වොත් මේ සමහර වෙලාවට ඉතින් මේ තරුණ පොඩි හාමුදුරුවෝ සමහරවිට සීනි වැඩිපුර පාවිච්චි කරනකොට ඉතින් ශරීර සෞඛ්‍ය ගැන හිතලා මම කිව්වා සීනි පාවිච්චි කරන එක හැමෝටම තහනම් කියලා. එතකොට මේ ඉතින් සීනි පාවිච්චි කරන එක දැන් පාවිච්චි කරන්න එපා කියලා කිව්වා මේ සීනි නැති නිසා නෙමෙයි ටිකක් සීනි භාවිතය වැඩි දවසකට යන ප්‍රමාණය ඉතින් ඒකේ ඇයටම හොඳ නැති නිසා තමයි ඒක කිව්වේ. ඉතින් ඔක සෑහෙන කාලයක් ගියා මටත් ඕක අමතක වුණා මාසයක් විතර ගිහිල්ලා දවසක් මම ධර්මදේශනාවකට කොළඹ වැඩපු වෙලාවකදී මට මේ පණිවිඩයක් එනවා මේ දුරකථනයෙන් අද අපි ටිකක් පොදුවේ වැඩ කළා මහන්සි ගොඩක් මහන්සි වෙන වැඩක් කළා අපි කට්ටියම ඒකට අද සීනි දාලා බිවට කමක් නැද්ද ඊළඟපසෙකට සීනි ටිකක් දාලා අද වැළඳුවට කමක් නැද්ද කියලා අර ඒ කාලේ පුරාවටම එයයිත් ඒකට සීනි දාලා වළඳලා නැහැ ඒ වගේම දැන් හිතන්නකෝ අවුරුදු 20ක 25ක ඔබේ ඉන්න දරුවෙකුත් එතනත් ඉන්නේ අවුරුදු 20ක 25ක දරුවෙක් නේ සිවුරක් දරාගත්තා. එතකොට දැන් ඒ පිරිස තේකට සීනි දාලා බිව්වොත් මම දන්නවද? මම දන්නේ නැහැ තේකට සීනි දාලා බිව්වොත් ඒ අය බිව්වයි කියලා. එහෙනම් ඇයි මට කතා කරලා අහන්නේ? විනය ශික්ෂා පදයක් හැදෙනවද තේකට සීනි දාලා බිව්වොත්? නැහැ. එහෙනම් මොකද්ද ඒ ඒක ඒ රකින්න ඒ වචනේට ඒ විදිහට අහුම්කම් දෙන්න තියෙන හේතුව? ඒ තමයි ඒ දරුවෝ අතර තියෙන ගරුත්වය. ගුරුවරයාගේ වචනයක් හික්මවන්න තියෙන අකමැත්ත. ගුරුවරයා පිළිබඳව තියෙන ආදරය, ලෙන්ගතුකම, ගරුත්වය, ඒ හැමදේම තමයි ඒ වරද ඒ සිද්ධ නොකරන්න යාව පොළඹවලා තියෙන්නේ. එතකොට ඇයි ඔබට බැරි ඔබේ දරුවව ඒ තත්ත්වයට ගන්න? ඒකට ඔබට පාවිච්චි කරන්න පුළුවන් මෙවලම් ඔක්කොම ඔබ ළඟ තියෙනවා. ආදරය, කරුණාව, මෛත්‍රිය ඒවා පාවිච්චි කරන්න. එතකොට ඔබේ ආදරය එයා වැරදි විදිහට හිටියාම අහිමි වෙනවා වගේ යාට දැනුණොත් එයා ඒක ආපහු එයා ඒක කරන්න යන්නේ නැහැ ඒ වරද. මොකද එයාට ලෝකේ වටිනාම දේ අම්මා තාත්තා හැටියට ඔබේ ආදරේ බවටපත් වෙනවනේ. ඒක දීර්ඝ කාලීනව පවත්වගෙන යන්න එපා. ඒ ළමයාට අනිවාර්යයෙන්ම ඊට පස්සේ වරදක් කළොත් ඒක බොහොම තවත් වැඩි ආදරෙන් ඊට පස්සේ යාව යම්කිසි විදිහකින් යා පශ්චාත්තාප වන වරද පිළිබඳ තත්යකටපත් කළාට පස්සේ ඔබ ආපහු ආදරෙන් කටයුතු කරලා ඒ දරුවව නිවැරදි දේ පෙන්වලා දෙන්න. බනින්න එපා කියනෝ නෙමෙයි. සමහරලාට බුදුරජාණන් වහන්සේ දොස් කියපු අවස්ථා ඕන තරම් තියෙනවානේ. තාම තදබල ලෙස. ඒ ද්වේෂයෙන් නෙමෙයි නිවැරදි මඟට ගැනීමේ කල්යාණ අදහස ඇතුව කතා කරන්න. එතකොට මේ කතා කරනකොට තදින් එක කතා කරාට පස්සේ එයාට හැම වෙලාවකදීම එයාව කොන් කරලා දාලා තරහෙන් බලන්න එපා දරුවා දිහා. ආපහු පස්සේ වෙලාවක ගිහිල්ලා දරුවට බොහොම ආදරෙන්, ඉතාම කරුණාවෙන්, මෛත්‍රියෙන් ළඟට අරගෙන එයාට ඒකේ වරද පෙන්වලා දීලා ඒක નિවැරදි කරගන්නේ කොහොමද කියලා ඒ ප්‍රශ්නේ තේරුම් අරගෙන එයාත් එක්ක කටයුතු කරන්න. ඔබ දෙමව්පියෝ විදිහට ඉන්නවා වගේම ඔබ එයාගේ යාළුවෙක් වෙන්න ඕනේ, දෙමව්පියෝ වෙන්න ඕනේ, ගුරුවරයා වෙන්න ඕනේ. ඔබ ඒ දරුවාගේ ජීවිතේ වෙන්න ඕනේ. එතකොට තමයි ඒ දරුවා ඔබට හරි ශික්ෂණ ක්‍රමයකට ගොඩනගාගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දරුවාගේ මේ ස්වාධීන හැඟීම් වලට පෞරුෂත්වයේ ගොඩනැගීමට ඔබ බාධාවක් නොවෙන්නත් ඕනේ. ඒ හැමදේම කලමනාකරණය කරගෙන ඔබ යන්න ඕනේ. ඉතින් ඒක ධර්මයේ පැත්තෙන් ඒ ගැන මේක කරන්න මේ විදිහට දඬුවම් දෙන්න කියලා නැහැ. හැබැයි කායික දඬුවම් දීම කියන එකට වඩා හොඳ ක්‍රමවේද තියෙනවා කෙනෙකු හික්මවීම සඳහා. සමහර විටක ඔබ තේරුම් ගන්න වෙලාවල් ඇති දැන් මේ විදිහේ දඬුවම් දෙන්න ඕනේ කියලා. ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් ඊට වඩා හොඳ ක්‍රමවේද ඊට වඩා නිවැරදි ක්‍රමවේද සහ ඊට වඩා ප්‍රායෝගිකව ශක්තිමත් ක්‍රමවේද තියෙනවා. සමහර වෙලාවට දරුවෙකුට ඔබ පාරක් ගැහුවත් ඒ පාර ගහපු එකට වඩා ඒ දරුවගේ හිත හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒකට ආදරය, මෛත්‍රිය, කරුණාව ඔබ පාවිච්චි කරනවා. ඒ නිසා ඒ සංකල්ප පාදක කරගෙන ඔබේ දරුවව හදාගන්න බලනවා නම් මම හිතනවා ඒක තමයි බුදුදහම තුළ කතා කරන දන්දන ක්‍රම ඒක එයා එයාගේ වරද තේරුම් ගැනීම කරන්න යාට අවස්ථාව තියෙන්න ඕනේ. එයා කරපු වරද ලොකු වරදක් කියලා එයාගේ හිතට දැනෙන්න ඕනේ. ඒ වගේ මේ දැනෙන වෙලාවේදී යාළුවෙක් විදිහට එයත් එක්ක එකතු වෙලා එකෙන් ගොඩනගින්න ඔබේ කරුණු කියලා දෙන්න ඕනේ. ඒක තමයි ඔබ ඒක નિවැරදි කරවීමට තියෙන මූලික මඟ බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ ඒ ගැන හොඳ අවධානයක් යොමු කළොත් ඔබට ඔබේ දරුවා ඔබත් එක්කම තියාගන්න බැරි වෙන්නේ නැහැ. ආදරේ, කරුණාව, මෛත්‍රිය පාවිච්චි කරන්න. පටන් ගන්න. ඒක සමහර විට දරුවට ඔබ වැඩිපුර දීලා නැත්නම් එකපාර නොවුනත් ක්‍රමානුකූලව මේ தත්ත්වය ඇති කරමින් යන්න. නිකම්ම ඔබට දරුවා ඔබත් එක්ක ඔබේ ඔබව ලෝකේ කරගත්ත දරුවෙක් ඔබට බිහි කරගන්න පුළුවන් මේ ඔබ නිවැරදි දැක්මක් මාවතක් ඔබ ඉන්නවට වඩා ආධ්‍යාත්මිකව සහ භෞතිකව එහාට යන්න ක්‍රමයක් ඒ දරුවට මේ මාර්ගය ඔස්සේ පෙන්වලා දෙන්න එතකොට ඔබට හැකියාවක් ලැබෙයි. ඒ වගේම ඊළඟට ගැටලුවක් යොමු වෙලා තියෙනවා උදේවැය දැනීම හරහා විඥානයේ මෞකුසට බැස ගැනීම වළක්වනවා නම් සෝවාන් පුද්ගලයා තව බව හතක් යන්නේ කෙසේද පිළිතුරක් දෙන්න කියලා. එතකොට උදේවැය දැනීම හරහා උදේවැය දැනගන්නවා කියන එකේදී සම්පූර්ණම උදේවැය ඥානයේ එළඹ සිටි ප්‍රත්‍යක්ෂ ඥානයක් විදිහට පත්වීම නෙමෙයි සෝතාපට්ටි ඵලයට පත්වීම කියලා කියන්නේ. මරණාසන්න මොහොතේදී අවසාන වශයෙන් උපදින අරමුණ තුළ විඥානයේ කර්ම විඥානයේ බැස ගන්න නැති වෙන්න ඇත්ත දකින්න පුළුවන් නම් ප්‍රතිසන්දි වශයෙන් මෞකසකට යන්නේ නැහැ ජීවිත සමසි වශයෙන් අවසාන වශයෙන් අරිහත්ත්වයටයිපත් වෙන්නේ. ඒ මට්ටමට භව හතකට නැවත උපදින්න යනවා කියන එකක් වෙන්නේ නැහැ. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ ඒ අවස්ථාවේ සිදුවන දේ මොකක්ද කියන එක පිළිබඳව විඥානයේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න අනිවාර්යයෙන්ම කර්ම විඥානයක් බැසගන්නේ. එතකොට ඒ කර්ම විඥානයක් බැස ගන්න උද්‍යව ඥානයේ තියෙනකොට පුළුවන්කමක් නැත්තේ නෑනේ. ඒ නිසා එතන විදර්ශනා ඥානයක් විදිහට පවතින එකක් හෝ එහෙම නැතිනම් එයාට ප්‍රකෘති මට්ටමේ. ඒ කියන්නේ සම්පූර්ණම අර මේ යථාර්ථය අවබෝධ කරගත්ත මට්ටමේ මාර්ග මට්ටමේ ඥානයක් හෝ ඵල මට්ටමේ ඥානයක් එතනෙ දෙන්නේ නැහැ චුති ප්‍රතිසන්දි අවස්ථාව. ඒ නිසා තමයි එයා උපදින්නේ. හැබැයි එයාගේ නුවණ ක්‍රමානුකූලව වැඩෙන බව නැති වෙලා නැහැ. ඒ නිසා තමයි එයා ආත්ම භව හතක් ඇතුළත අනිවාර්යයෙන් එයාගේ නුවණ මොහු කුරා යනයි. නිතරම අර ප්‍රඥාව ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. මරණාසන්න මොහොතේ අවසාන වෙලාවේ ඇසුරු වෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රියාවලිය. යම් විදිහකින් ඇසුරු වෙනවා නම් ජීවිත සමසේ අරිහත් වෙලා පරිනිර්වාණයටපත් වේ මිසක උපදින්නේ නැහැ. හැබැයි ඊට මෙහා අනික් හැම වෙලාවකදීම උද්‍යව ඥානයේ එළඹ සිටි මට්ටමක් නැහැ. ඒ නිසා සෝවාන් පුද්ගලයාටත් කාමයේ හැසිරීම තියෙන්නේ. සෝවාන් පුද්ගලයා කාම ලෝකෙ උපදින කාමයේ හැසිරෙන නිසානේ. ඒ කියන්නේ කාමයේ කියන්නේ කාම වස්තු නැසුරු කරගන්න නිසානේ. ඒක තියෙන්නේ. උද්‍යව ඥානයේ තියෙනවා නම් එයාට ලෝකයේ විදිහට හැසිරෙන්න බෑනේ. සා රහතන් වහන්සේ සහ සෝවාන් පුද්ගලයා කියන්නේ දෙන්නේ. රහතන් වහන්සේ තමයි ප්‍රතිසන්දිය දැස ගන්න නැත්තේ උන්වහන්සේ සම්පූර්ණම ලෝකයෙන් මිදිලා වාසය කරන උතුමන් වහන්සේ නමක් ඇටියට. සෝවාන් ආරයන් වහන්සේ අවිද්‍යාව ප්‍රහීන කළා නෑ. එළඹ සිටි උද්‍යව ඥානයක් නෑ. උන්වහන්සේ තාම අවිද්‍යාව තියෙනවා. හැබැයි දික්ටිගත මට්ටමට දැඩිව පරාමර්ශණය කරගෙන අල්ලගෙන ඉන්නවා කියන මට්ටමටපත් නොවි ඒකෙන් මිදිලා තියෙනවා. ඒ தත්වයෙන් මිදෙන්න උදව් වෙලා තියෙනවා සෝවාන් මාර්ගය කියන එක. හැබැයි අවිද්‍යාව දුර වෙලා නැහැ මුලාවටපත් වෙනවා. ඒ බඳු අවස්ථාවක තමයි චුති ප්‍රතිසන්දී කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි නුවණ ක්‍රමානුකූලව දියුණු වෙමින් යන අවස්ථාවක තමයි ඉන්නේ. ආ පල්ලෙහාට වැටෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් ඒක පරිහානියටපත් වෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. න්‍යාම ධර්ම වල බලපෑම හැරුණ විට ජීවිතයේ අනික සියල්ල සිද්ධ වෙන්නේ කර්මානුරූපව හෝ දෛවයට අනුවද කියලා. එතකොට මේ කර්මානුරූපෝ කියන්නේ කම්ම නියාමයේ කර්මානුරූපය කියලා කියන්නේ. ඒ වගේම දෛවය කියන එක මේ දෙවියන් විසින් ඇති කළ తත්වය කියන එකත් එක්ක දෛව කියන එක දේව කියන එකත් එක්ක වෙන දෙයක් නේ දෙවියන්ට අයත්ව වෙන දෙයනේ දෛවය. එතකොට මේ දෛව කියන කතාවක් මෙතනදී ඇත්තේ නැහැ බුදු සමය තුල කතා කරන්නේ නැහැ එහෙම දෙයක්. නමුත් කර්ම කියන එක න්‍යාම ධර්මයක්. සියල්ල න්‍යාම ධර්මයන්ට යටත්. ජීවිතය කියන එකේදී මේ අනෙක් සියල්ලම කියන්නේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම න්‍යාම ධර්ම අනුව සිද්ධ වෙන දේවල්. න්‍යාම ධර්ම සහ නියති කියන්නේ දෙකක්. නියති කියලා කියන්නේ මේ නියතයි ඒක සිද්ධ වෙනවා. අනන්තය කුසලයක් කරොත් දුගතියට නියතයි ඒක නියතියක්. සෝවන් මාර්ගයේ ඉපදුනහම ඵලයේ උපදින එක නියතියක්. ඒවා නියති. න්‍යාම ධර්ම කියලා කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට බීජ න්‍යාමයක් තියෙනවා. අඹ ඇටයක් හිටෙව්වහම එකෙන් උපදින්නේ කඹ ගහක් තමයි. ඒකෙන් පොල් ගහක් වැළවෙන්නේ ඒක ඒක තමයි ඒකේ තියෙන න්‍යාමය. චිත්ත න්‍යාමයක් තියෙනවා. ලෝක න්‍යාමයක් තියෙනවා. ධම්ම න්‍යාමයන් තියෙනවා. කම්ම න්‍යාමයන් තියෙනවා. මේවා න්‍යාම ධර්ම. ඒ කියන්නේ ඒවා ක්‍රියාත්මක වන ආකාරයන් තියෙනවා. ඒකට අපේ ජීවිතය කියලා කියන්නේ මේ න්‍යාම ධර්මයන්ට යටත්ව ක්‍රියාත්මක වෙන දෙයක්. නාම ධර්මයන්ගේ පැවැත්ම මොනවද? ඒක චිත්ත න්‍යාමය. මේ සිත උපදිනවා මේ සිතට පසු මේ සිත උපදිනවා මේ සිතට පසු මේ සිත උපදිනවා මේ අතර තියෙන ප්‍රත්‍ය සම්බන්ධතාවය මේ ප්‍රත්‍යය දෙනවා නම් මේ ඵලයයි උපදින්නේ මේක චිත්ත න්යාමය ඇතුළේ තියෙන දෙයක් හරියට කොහොඹ ඇටයක් හිටෙව්වොත් ඒ කොහොඹ ඇටේ හිතෙව්වහම මේ විදිහේ ප්‍රත්‍ය ටිකක් ලැබුණොත් තමයි කොහොඹ ගහ පැලවෙන්නේ. ඒකට සුදුසු මෙන්න මේ විදිහේ ප්‍රත්‍ය මේ මේ ප්‍රමාණ වලින් උදව් වෙන්න ඕනේ. මේ ප්‍රමාණ වලින් මේ ප්‍රත්‍ය උදව් වීම තුළ කොළ වැඩිපුර හැදෙන්න පුළුවන්. ගහ මෙච්චර ප්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රත්‍ය අතර සංකීර්ණතාවයක් තියෙනවා වගේම චිත්ත න්යාමය තුළ තියෙන සංකීර්ණතාවයක්. ඒ සංකීර්ණතාවය තුළ මේ මේ ධර්මයන්ගේ ස්වභාවයෙන් යුක්තව සිත ඉපදුනාට පස්සේ මීට පසු උපදින සිත මෙබඳු වූ සිතක් ඒකට ප්‍රත්‍ය වෙන්න මෙන්න මේ මේ ආකාරයන්ගෙන් කියලා සූවිසි ප්‍රත්‍ය ධර්මයක් ඔස්සේ චිත්ත විභාගය අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන එක චිත්ත නියාමය. මේ හිතයි මේ හිතට පස්සේ මේ හිත උපදින, ඒ හිතට පස්සේ ඒ හිත උපදින. ඒක නියාමයක් තියෙනවා. ඒ වගේම ඒක යම් කිසි විදිහකින් ඒකෙන් මිදෙන්න යන කෙනෙකුට වෑයම් කරනකොට මේ විදිහේ සිත් උපදින යාට මේ සිතට පසු මෙබඳු ආකාරයේ සිත් උපදිනවා. ඒක චිත්ත නියාමයක්. ඒ පැත්ත උපදිනවා. ඒක හිත පැත්තේ තියෙන නියාමයක් නේ. නාම ධර්මයන්ගේ පැත්තේ තියෙන නියාමය. ඊට පස්සේ රූප පැත්තේ තියෙන නියාමය මොකක්ද? රූප උපදිනකොට කම්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන රූප උපදිනවා. එතකොට මේක මේ නියාම ධර්ම අතර මේ ඍතු කියන එක අපිට ලෝකයේ මේ ලෝකයේ පැවැත්මනේ. ඒකට ඒවා න්‍යාම ධර්ම වලට යටත් දේවල්. කම්මේ නම් කම්ම න්‍යාමතාවය. චිත්ත චිත්ත න්‍යාමයේ චිත්තජ රූප උපදිනකොට. ඒකට ඍතු ආහාර කියන එක මේක ලෝකයේ තුල පවතින න්‍යාම ධර්මයන්ට යටත් සංකල්ප දෙකක්. රූපය කියන එකත් ඒ නිසා න්‍යාම ධර්මයට අයිති වෙන දේවල්. එහෙනම් නාම රූප කියන ධර්ම දෙකම න්‍යාම ධර්මයට අයත් නම් අපේ ජීවිතය කියන එකේ ඒකෙන් වියුක්ත දෙයක් නෙමෙයිනේ. ඒකත් එක්ක කතා කරන දෙයක්. ඒ නිසා සමස්ත ජීවිතය යනු න්‍යාම ධර්මයන්ගේ යම් ආකාරයක ක්‍රියාත්මක වීමක්ම තමයි. ඉතින් ඒ නිසා ඒ න්‍යාම ධර්ම යනු නියති නෙමෙයි. ඒ නිසා වෙනස් කරන්න පුළුවන්. කුසල් කළොත් කුසල විපාක, අකුසල් කළොත් අකුසල විපාක. කුසල් අකුසල් දුරු කරන්න අවශ්‍ය කම්මක්ඛය ගාමිනී දෙයක් කළොත් ඒකෙන් අපිට මේ යාන්ත්‍රණය නතර කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපිට තේරුම් ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම විවිධාකාර සතුන්ගේ සිත් પરම්පරා ඇතිවල වෙනස්කම් අධ්‍යයනය කිරීමට ධර්මයේ තුල යම්කිසි ක්‍රමවේදයක් තියනවාද? අතීතයේ සිටම අපේ සංස්කෘතිකාංගවලට අලියතුන් යොදා ගන්නා විශේෂ හේතුවක් තිබුණාද යන්න සහ ඒවා ඔවුන්ගේ සිත් પરම්පරා අතර යම්කිසි සම්බන්ධයක් පවතීදයි අභිධර්මානුකූලව පැහැදිලි කර දෙන්න කියලා. ඉතින් සතුන්ගේ සිත් પરම්පරා ගැන තියෙන වෙනස්කම් මේ අවබෝධ කරගන්න නම් අපිට ಪರಿචිත්ත විඥානඥානය ලබා ගන්න වෙනවා. අනුන්ගේ සිත් දැනගැනීමේ නුවණ. ඒක කරන්න පුළුවන් බැරි දෙයක් නෙමෙයි. චතුත්ථ ධානය උපදවලා අභිඥා ලැබමින් අභිඥාවලට අදාළව අපිට උපදවන්න පුළුවන්කම තියෙන දෙයක් තමයි පරචිත්ත විජාන ඥානය කියන කණුන්ගේ සිත් දැන ගැනීම කියන නුවණ. එතකොට ඒ නුවණින් අපිට සතුන්ගේ පවා සිත් දැනගන්නට බැරි කමක් නැත්තේ නැහැ. සතුන්ගේ සිත් දැනගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අලියතුන් ආදී දේවල් සංස්කෘතික අංග වශයෙන් යොදා ගැනීම කියන දේ මේකෙදී අපිට බුදුරජාණන් වහන්සේගේ කාලෙදී එහෙම දේවල් එන්නේ නැහැනේ. එතකොට ඒ ඒ වගේ අවස්ථා හැබැයි සිදු නොවුනාමත් නෙමෙයි. දැන් හිතන්නකෝ අසුදුෂ මහා දාණය දෙන වෙලාවේදී අලියැත්තු ශේෂත් අල්ලගෙන හිටියා. සංඝයාට ශේෂත් අල්ලගෙන හිටියා. එතකොට අඟුලිමාල තෙරුන් වහන්සේ ළඟ හිටපු මේ එතා වැවුලමින් හිටියයි කියනවනේ අර උන්වහන්සේගේ තේජස කුසල ශක්තිය නිසා. ඉතින් අන්න ඒ විදිහට ගත්තාම පින්නතුනේ මේ ඒ කාලෙදි ටික පාවිච්චි වෙලා තියෙනවා. මොකද්ද මේ අලියැත්තු කියන මේ සංස්කෘතිය බිහි වෙන. ඒක ධර්මයේ දෙයක් නෙමෙයි. ඒක සංස්කෘතියක්. සංස්කෘතිකාංගයක්. ඒ සංස්කෘතිය කියන දේ රැකෙන්න ඕනේ කියන එක තියෙනවා. ඒ වගේ මේ සංස්කෘතිය ඇතුලේ ඒක බිහි වෙනකොට ඒක ආවේ රජුට ලබා දෙන ගෞරවේ රජුට ලබා දෙන මේ ඒ පිළීම කියන දේ රජු විසින් ඒක බුද්ධ ශාසනයට ලබා දුන්න අවස්ථාවක් තමයි ඒ තුළ සංකේතවත් වෙන්නේ. ඒ නිසා තමයි ඒක සංස්කෘතමය වශයෙන් පැවතගෙන එන්නේ. ඉතින් ඒ අතීත සංස්කෘතිය කියන දේ අද ඒ විදිහටම අරගෙන යන්න ඕන යන්න ඕනේද කියන ප්‍රශ්නේ තමයි සමහර වෙලාවකට සමහර අය නගනවා කියන එක පේන්නේ. සංස්කෘතියක් කියන එක ජීවමාන සංස්කෘතියක්. ඒ ජීවමාන සංස්කෘතිය කියන එක පවතින ආකාරයන් සහ ඒව ජීවමානව ඒව රැක ගැනීම ඇතුළේ ඒ ජාතියකට හිමි අනන්‍යතාවයන් තියෙනවා. ඒ නිසා රටක් හැටියට ඒ දේවල් ක්‍රියාත්මක වෙනකොට ඒවා අපිට දකින්න පුළුවන් ක්‍රියාත්මක වෙන ආකාරයන්ගේ හොඳ සහ නරක දේවල් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා බොහොම සබොද්ධිකව අපි ක්‍රියාත්මක වෙන්න ඕන දේවල්. ඉතින් අලියතුන් ගැන කතා කළොත් පෙරහැර ගැනනේ ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඉතින් මේ උත්තර කතා කළොත් පෙරහැරට අලියා ඉන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියන ප්‍රශ්නය ගොඩක් වෙලාවට ඔය මේ යොමු කරන දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට අලියත්තු කියන පිරිස ගත්තාම සමහර වෙලාවට අපි දකිනවා අපි කැලෑවල ඉන්න නිසාත් අපි සමහරලාවට ඒ අත්දැකීම් ලබන තියෙන නිසාත් එයා වික්ෂුන් වහන්සේලාත් එක්ක ගිහි ප්‍රජාවත් එක්ක තියෙනවට වඩා වෙනස් බැඳීමක් තියෙනවා. එයාට වෙනම සංජානනයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ එහෙම දේවලුත් ඔකේ නැතුවාම නෙමෙයි. නිසා එයාගේ සිත් પરම්පරා පිළිබඳව බලනකොට ඇතන් වෙලාවට එයාගේ කැමැත්ත අකමැත්ත තියෙනවා. හැබැයි අද කාලේ වෙනකොට ව්‍යාපාරික තත්ත්වයන් ඇතන් දේවල්පත් වීමත් එක්ක ඒ සතුන්ට හිංසා පමනවමින් කරන දේවල් තියෙනවා. ඉතින් ඒවා හොඳ දේවල් හැටියට අපිට දකින්න පුළුවන් කමක් නැහැ සතෙකුට හිංසා කරනවා පීඩා කරනවා කියන එක. හැබැයි යම් කිසි විදිහකින් හීලා වුණ සත්වයෙක් ඒ අපේ සංස්කෘතික අංගයක් විදිහට යොදා ගැනීම කියන එකට මම විරෝධයක් දක්වන කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඒක ලෝකයේහි පැවැත්ම, ඒක අපේ පැවතුණු සංස්කෘතිය. ඒ සංස්කෘතිය කියන එක ඇතුලේ ක්‍රියාත්මක වන බොහෝ දේවල් තියෙනවා. සමහර වෙලාවට මේ බල්ලෙක්ව අරගෙන බල්ලෙක් වගේ සතෙක්ව අරගෙන ඒ සතාව හිර කරලා ගෙදරක බැඳලා Tamanට අවශ්‍ය විදිහට තාප්ප ගහලා හිර කරගෙන තියාගෙන ඉන්න අයම අලියත්තු ගැන වෙනස් විදිහට කතා කරනකොට ඒකේ යම්කිසි යටි අරුතක් ඒ අයගේ සිස්සතන් තුළ තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒක එහෙමනම් ඒ සත්ව කරුණාව අලිය ලොකු නිසා එතෙන්ට තියෙන්න ගෙදර ඉන්න කුහුඹුවට කරපොත්තට මීයට හූනට වෙනමම කරුණාවක් වෙන්නත් එයාගේ ශරීර පොඩි නිසා එහෙම වෙන්න බෑනේ කරුණාව නම් හැම සතෙකුටම යදාල කරුණාව තියෙන්නට ඕනේ. ඒ නිසා ධර්මයේ කියන එකේ ගමන වෙනම ගමනක්. ඒක ඇතුලේ ඔය පෙරහැරට අලිය යොදා ගැනීම හෝ ඒක එපා කියලා වෙනමම මේ අලියතුන් වෙනුවෙන් කෑ ගැසීම හෝ ඇත්තේ නැහැ. ධර්මයේ ගමන වෙනම ගමනක්. හැබැයි ඒක අපිට කතා කරන්න වෙන්නේ නිසා අලියතුන්ගේ යොදා ගැනීම කියන එක රජය සහ සංස්කෘතිය කියන එක. එතකොට සංස්කෘතිය කියන එක දිහා සහ රට දිහා රජය කියන එක දිහා අපි ගැන බලලා කතා කරනකොට ජීවමාන සංස්කෘතියක් පවත්වා ගැනීම රටකට කොච්චර වැදගත්ද? ඒ රටේ අනන්‍යතාවයට කොච්චර ඒක බලපානවද? ඒක වැදගත්ද? නිකමට උදාහරණයක් ඇටියට අපේ රටේ තියෙන පෙරහැර සංස්කෘතිය වෙනුවට වාහන ටිකක් අපි පාවිච්චි කරගෙන පෙරහැර සංස්කෘතිය යන්න පටන් ගත්තනම් ඒක බලන්න මේ ලෞකික කාරණාවක් පිටරට මිනිස්සු ඇවිල්ලා ඒක බලාගෙන ඉඳී. එතකොට මේ කියන්නේ සංස්කෘතියක ජීවමාන සංස්කෘතියක් ඒ විදිහට පවත්වා ගැනීම තුළ සමහර කෙනෙක් ආර්ථිකය ගැන විතරක් බලනවා නම් ප්‍රශ්න කරන්න පුළුවන් ගොඩක් තැන් තියෙනවානේ. ඒකෙන් කියන්නේ මම වික්ෂණාංශ නමක් ඇටියට සතෙකුට හිංසා කරනවා කියන එකට ඒකට මම අනුබල දෙනවයි කියන එක මම කියන්නේ නැහැ. මම කිව්වේ ඒකයි ධර්මයේ පැත්තේ ගැන කතාවක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රාජ්‍ය විසින් සහ සංස්කෘතිය විසින් මේ දේ ඇති කරනවා නම් ඒ කියන්නේ සතෙකුට හිංසා කිරීම නෙමෙයි ඒ යම්කිසි පැවැත්මක් අරගෙන අවිල්ල තියෙනවා නම් හිංසා පීඩා නොවන ආකාරයට ඒ පැවැත්ම අරගෙන යන්නේක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා පෙරහැරට අලියතුන් යොදා ගැනීම කියන එක ගැන මේ ඒ අයට හිංසා පීඩා වෙන දේවල් ගැන කතා කරන එක වැදගත් වෙනවා. හැබැයි ඔය කරන යෝජනා වැදගත් නැහැ. ඔය කරන යෝජනා කරන්නේ මේ සංස්කෘතියට ගහන්න අවශ්‍ය නිසා. ඊට වඩා සාධනීය යෝජනා ගොඩක් තියෙනවා. අලියතුන් සම්බන්ධව වුණත් ඒ හීලෑ අලියතුන් සම්බන්ධ වුණත් කරන්න තියෙන යෝජනා ගොඩක් තියෙනවා. ඒ අය සම්බන්ධයෙන් වුණත් කරන්න වැඩපිළිවෙළවල් ගොඩක් තියෙනවා. සතුන් හැටියට ඒ අයට යම්කිසි නිදහසක් හිමි කර දීම, ඒ අයට ඒ සුදුසු කාලයේදී ඒ අලියතුන්ට Taman ඒ අයට අවශ්‍ය නිදහස කොයි විදිහටද ලබා දෙන්නේ, කොහොමද පරිසරය නිර්මාණය කරලා දෙන්නේ. අන්න ඒව ගැන යෝජනා, ඒව ගැන ක්‍රියාත්මක වෙන්න ඕනේ ප්‍රායෝගික දේවල් කියන්නේ නැතුව අර සංස්කෘතික අංගයේ විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් විතරයි අද දවසේ තියෙන්නේ. ඉතින් ඒ සත්තුන්ගේ පහසුවෙන් ඒ අයගේ ජීවිත අරගෙන යන ගමන්ම මේ වැඩි වැඩිලා මැරලා යන තැනටපත් නොවි ඒ සත්තු හොඳින් ජීවත් වෙන තැනක තවත් හොඳින් තියන්න අවශ්‍ය යෝජනා කරන්න ගොඩාක් ඉඩ තියෙනකොට ඒ යෝජනා නොකර මේ මේක නතර කරන්න ඕන දේ ගැන විතරක් කතා කරන පිරිස ගැන අනුකම්පාවක් තමයි ඇති කරගන්න ඕනේ වෙන්නේ. ඉතින් ඒ නිසා පෙරහැරට වගේ අලියතුන් යොදා ගැනීම ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ අපිට සංස්කෘතිය සහ රාජ්‍ය ගෞරවය කියන එකත් එක්ක. ඒකට රාජ්‍ය ගෞරවය තියෙන්නත් ඕනේ. ඒක ඇතුලේ සංස්කෘතිය තියෙන්නත් ඕනේ. ඒක ඒ સંદર્ભය ඇතුලේ කතා කරනවා නම් ඒකට කිසිම විරෝධයක් දක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ධර්මයෙන් ඒකට විරුද්ධ වෙනවද කියලා අහුවොත් ධර්මයෙන් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ධර්මයෙන් ඒක ඕනෙමයි කියන්නේ නැහැ. ඒක ධර්මයෙන් ඕනෙන් කියන්නේත් නැහැ. ඒක ධර්මයෙන් ඒක එපා කියන්නේත් නැහැ. එතකොට ඒක කරලා කුසලයක් කෙනෙකුට කරගන්න වෙනවද පුළුවන්ද කියලා අහුවොත් නෑ ඒක කළා කුසලයක් කෙනෙකුට කරගන්න පුළුවන් කෙනෙක්ව යොදවලා මේක මේක මේ විදිහට ගෞරවය ලබා දීම සඳහා මේ හැම තැනට යොදවන්න ඕනේ කියන එකෙන් යෙදෙව්වොත් ඒක කුසලයක් දැන් සමහර වෙලාවට මේ මිනිසු කුසලයට යම් කිසි කුසල කර්මයක් කිරීම සඳහා සේවකයෝ යෙදුවොත් ඒ සේවකයෝ ඔක්කොම කැමැත්තෙන් මේක නොකරන්න පුළුවන්. එතකොට අර යෙදවීම කරන කෙනා කුසලයක්ද කරන්නේ? නෑ, යාගේ චේතනාව කුසලයේ වෙන්නේ. ඒ නිසා අලියතුන් යොදවලා ඒ කුසලය කරනවා නම් කෙනෙක් ඒක යාට සිද්ධ වෙන්නේ කුසලයක්. සමහරට අලියා ඒක තරහෙන් කරොත් ඒක අලියා කරගන්න අකුසලයක්. යාගේ ද්වේෂසිත අකුසලයක්. ඒ නිසා ධර්මයේ පැත්තේ විවරණේ ගත්තොත් එහෙම ශාසනයේ පැත්තෙන් ඒක ඕනේ ඕනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේම ගෞරවයක් ඉල්ලුවේ නැහැ. ඒක දුන්නේ රටේ රජු විසින්. ඒක සංස්කෘතියක් හැටියට ඒ නිසා නිර්මාණය වුණා. ඒ සංස්කෘතිය කියන දේ පවත්වාගෙන යෑම රජයේ වගකීම හැටියට රජේ දරාගෙන ඒ සංස්කෘතිය පැවැත්ම පවත්වාගෙන ආව රජ කාලේ ඉඳලම. ඒ වගේම ඒක අද දක්වාත් ඒක පවතිනවා. ඒක ඉදිරියටත් ඒක රජයේ වගකීමක් විදිහට ඒක පැවතීම රටක් හැටියට ඒකීයව පවතින මේක නොබිඳුණු සංස්කෘතියක් විදිහට යන්න බලපානවා අපේ සමාජයේ බිඳ වැටෙන්නේ නැතුව යන්න. එසා මේ සමාජයේ බිඳ වැටවීම කියන කාරණාව මුල් කරගෙන අපිට පේනවා ඔය සංකල්ප විවේචනයට භාජනය කරනවා ඒකෙදි බලලා තියෙන එකම කාරණාව තමයි අලියා ලොකුයි අනිස්සත්තු පොඩි කියන එක. ඒක මෛත්‍රිය හෝ කරුණාව වෙන්නේ නැහැ. gedare ඉන්න කරපොත්තට කූඹියට මීයට වෙනමම මේ විස දාලා ඒ සත්තු ටික මරනවා නම් අලිය ගැන විතරක් අනුකම්පාව පහළ වෙනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම gedare ඉන්න බල්ලා බැඳලා හිර කරගෙන එළියට යන්නට නොදී ඒ සතාව තියාගෙන ඉන්නවා නම් ඒ සතාගේ හැඟීම් සිතුම් පෙතුම් පරිදි ඒ නිදහස ඒ සතාට දෙන්නේ නැතුව තමන්ගේ සතුට වෙනුවෙන් ඒ සතාව පාවිච්චි කරගෙන තියාගෙන ඉන්නවා නම් ඒ අය අලියතුන් ගැන පමණක් කතා කිරීම කියන එක ඒක සුදුසු දෙයක් නෙමෙයි. එහෙනම් ඒක තමන්ගේ සමස්ත ජීවිතය තුළ ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හරි කුහක කුහන ප්‍රතිපත්තියක් නේ. ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක කතා කළේ මේ මාතෘකාව ගැන කතා කරනකොට ඒ ටික නොකිය බැරි නිසා. නමුත් එයාගේ සිත ගැන බලන්න අවශ්‍ය නම් කෙනෙකුට පරචිත්ත විඥානඥානෙ උපදෝගෙන බලන්න වෙනවා. ඒ වගේම භාවනාවට අදාළ ප්‍රශ්නයක් විමසලා තියෙනවා. පරයන්ක භාවනාව පැය 3ක් පමණ සිදුකොට පරයන්කයෙන් මිදී සිටින විට අවබෝධ වන යම් ධර්මතාවන් භාවනාවේ ප්‍රතිඵලයක්ද ඒක භාවනාවේ ප්‍රතිඵලයක් තමයි සමහර විට සිත ඒකාග්‍රගත වීම ඇතුළේ ඊට පස්සේ අපේ මානසිකාරය පවත්නකොට ඊට පස්සේ අපිට යම් යම් දහම් කරුණු අවබෝධ වෙන්න පුළුවන් ඒ ඒකාග්‍රගත මනසින් මෙහෙවීම නිසා ඒකට අර පැවතුණු මානසිකාරයෙන් මිදිලා දැන් හිතන්නකෝ උදාහරණයක් ඇටියට අපි භාවනා කරන ආනාපාන සති භාවනාව වඩනවා ආනාපාන සති භාවනාව වඩනකොට අපි පැය තුනක් ආනාපාන සතිය වඩලා ඒකෙන් නැගිටලා අපි කටයුතු කරන්න යනකොට ඔන්න අපි ඒ දහම් මානසිකාරයක් වෙන පවත්නවා. අර හොඳට පැහැදිලිව අර එකඟ වුණ සිතින් අරක පේන්න පටන් ගන්නවා. ඒක අර භාවනාවේ ප්‍රතිඵලය. සිත තැම්පත් වීම තුළ අපිට ඉපදුණු ප්‍රතිඵලයක්. ඒක නිසා ඒක ඒ විදිහට විය හැකියි. ඒ වගේම ඇසේ සහ කනේ විපාක මට්ටම තේරෙනවා. රූපේ සහ ශබ්දයේ උදේවැය ගැන නිතර විස්තර කරන නිසා නාසයෙන් නාසයේ දිවේ ගතේ විපාක මට්ටම විස්තරයත්ව පහදන්න උදාහරණයක් ඇසුරෙන් රහතන් වහන්සේට ගඳ සුවඳ ඇඹුල් රස පැන රස ගොරෝසු බව දැනෙනවාද මනසේ විපාක මට්ටම යගේ විශ්ලේෂණය කරන්න එතකොට ඇත්තටම දැන් රහතන් වහන්සේට උනත් රසයේ රසයක් හැටියට දැනෙනවා ඇඹුල් රසය ඇඹුල් රසයක් හැටියට දැනෙන්නේ නැතුව නෙමෙයි රසය රසයක් හැටියට දැනෙනවා ඒක දැනෙන්නේ ප්‍රසාද රූපවලට නේක විපාක මට්ටමෙන්ම දැනෙනවා හැබැයි ඇඹුල් රස හොඳයි මේ හොඳ නෑ පැණි රස තමයි හොඳ කියලා රසය පිළිබඳව හොඳ හෝ නරක වශයෙන් දැකලා ඒ රසයේ තියෙන දේවල් බාහිර දකිනවා කියන මට්ටමක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේට අවබෝධයක් තියෙනවා මේ ධර්මයන්ගේ හට ගැනීම නිසා හැම දෙයක් උපදින බව සහ එහෙම දේවල් ඒ ධර්මයන්ගේ Nirodhaය තුළ ඒක වැය වෙනවා කියන එක තියෙනවා. ඒ නිසා කාය පරියන්තික වේදනාව කියන එක නැති වෙලා නැහැ. දැන් මුතේ පිළිබඳව නම් කතා කරන්නේ නාසය, දිව, කය, මුත. ඒකට මුතේ මුතමත්තම් භවිෂ්‍යති කියලා කියන්නේ විඳීම විඳීම් මාත්‍රයක් විතරයි. එකපාර විඳ රසය බාහිර තියනවා කියලා දකින්නේ නැහැ. විඳපු දෙයක් එළියේ තියනවා කියලා දකින්නේ නැහැ. ඒ නිසා තණ්හා කරන්න බාහිර තියෙන රස හෝ ස්පර්ශෝ ගඳ සුවඳ හම්බ වෙන්නේ ඒ මොහොතේ හටගත්තු ධර්ම ඒ මොහොතේ වැය වෙන බව තියෙනවා. ඒ කියන්නේ ලෝකෙන් ලැබෙන දේ නැති වෙලා නැහැ. ඒක විඳීම තියෙනවා. කායපරියන්තික වේදනාව තියෙනවා. ඒ වේදනාවට අනුව රැස් කරගන්න ආශ්‍රව උපාදාන නැති වෙලා තියෙනවා. එහෙනම් පෙන් රස දැනනොත් පෙන් රසක් දැනෙනවා. හැබැයි පෙන් රසට ඇලෙන්නේ නැහැ. ඒ වගේම පැන් රස තියෙන ඇලෙන්න පුළුවන් දේවල් එළිය හම්බ වෙන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්ත මට්ටමක උන්වහන්සේලා වාසය කරනවා. මෙන්න මේ தત્ත්වය තමයි අපිට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔය ගැටලු ටික අද දවසේදී අපිට යොමු වෙලා තියෙන ගැටලු ටික ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනා. මේ සිදු කරගත්ත සියලු කුසල් අපි අනුමෝදන් කළ යුත්තක් අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු.